පාසල් නිල ඇඳුම් වල ප්‍රශ්නේ තිබුණේ උඩ බිම් මට්ටමේ නෙමෙයි. අධ්‍යාපන సేවා අමාත්‍යංශය කියලා එකක් තියෙනවනේ. ඔතන තමයි මගඩිය සිද්ධ වුනේ. රෙදි කැල්ලක් හම්බුණා නම් ඒකත් නැති වෙන තැනකට පාර කැපීමක් වෙන්නේ. අධ්‍යාපන ඇමතිවරයා පැහැදිලි කරා වවුචරය දුන්නම වවුචරය ගිහිල්ලා කඩේට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ කඩේ මුදලාලි රෙදි කෑල්ල දෙනවා. ඒ රෙදි කෑල්ලට බිලක් දෙනවා. බිල ගෙනල්ලා පන්ති බාර ගුරුතුමියට දෙනවා. පන්ති බාර ගුරුතුමියට බිල් ටික ආවට පස්සේ එක දවසක් දාගෙන මුළු රටේම නිලැඳු මැඳගෙන ආවද කියලා පරීක්ෂා කරනවා. ඕක තමයි ක්‍රමය. ඉතින් ඕක ප්‍රැක්ටිකලි කරන්න ගියාම අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඕක අසාර්ථක වෙනවා කියන එක පැහැදිලිව පේන්න නම් තියෙනවා. මෙතර කල් නොමිලේදී පුරදි කෑල්ලටත් තට්ටු කරන වැඩක් තමයි මේ දැන් හඳුන්වලා දෙන්න යන්නේ.